පාද වඳින් සමනල කන්දේ විහිදෙන මෝක්ෂ සුගන්ධේ මුනි නන්දන සිරි පාද වඳින් ශ්‍රී ශාන්ති කරුණා ගුණ ආනන්දේ ලැබීලා කරුණා ගුණ ආනන්දේ විහිදෙන් සුමන සුරින්දේ සිපු පැහැදී මුනි නන්දන සිරි පාද වඳින් සමනල කන්දේ ධර්මරාජ ගලේ නැගී ගල්පඩි ගනිමින් ධර්මරාජ ගලේ නැගී ගල්පඩි ගනිමින් තුන් සරණේ පිහිට සිතාලා සන්තොසිනේ ඉන් පිටත් වෙලා පිහිටෙන් සුමන සුරින් දේසිත ගෙත්තම් කර සිරිත ලෙසින ගෙත්තම් පානේ සීත කඟුලේ නාලා සෑම පඩුව බැඳගෙන ගෙත්තම් කර සිරිත ලෙසින ගෙත්තම් පානේ සමන් දෙවි කරුණාවයි නඩේ සැමටම සැප වෙයි සමන් දෙවි කරුණාවයි නඩේ සැමටම සැප වෙයි පිහිටෙන් සුමන සුරින් දේ සිතු පැහැදී මුනී නන්දන සිරිපාද වඳින් ශ්‍රී පාද වඳින් සේ